අදත් අපේ මෙලෙසින් එක්වන්නේ. අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට දිගින් දිගටම සම්බන්ධ වී සිටින සදහවත් පින්වත් ඔබ මේ වෙනකොට දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කියන කාරණේ. පසුගිය වතාවේ අපි පංචස්කන්ධේ රූපස්කන්ධය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට ආරම්භ කළා. නමුත් ඒ පැය අපට ප්‍රමාණවත් වුණේ නැහැ. විධිමත් ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා. ඒ නිසා අපි මේ සතියේටත් බලාපොරොත්තු වන්නේ පංච උපාදානස්කන්ධය තුළ විග්‍රහ වෙන රූපස්කන්ධය පිළිබඳව සාකච්ඡාව දිගට පවත්වගෙන යන්න. ඉතින් ඒ පිළිබඳව ඔබට තොරතුරු කියන්න මේ ධම්සභා මණ්ඩපයේට ශ්‍රී පරිදි වැඩම කර සිටින ඔබේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාශ්‍රී මහින්පාණන් වහන්සේ ඊටාම කරුණ ගෞරවයෙන් කරුණාවෙන් බොහොම ගෞරව පූර්වකව මේ වෙලාවේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හැඳුරන්නේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන අපේ හඳුරන්නේ මේ අටවිසි රූපයන් පිළිබඳව අපි සාකච්ඡාව ආරම්භ කළා. ඒ පිළිබඳව අපි මහා භූත රූප හතර පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා කළා. අපේ හඳුරන්නේ කොහොමද අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම වශයෙන් ඉතිරි රූප පිළිබඳව අවධානය යොමු කරන්නේ අටවිසි රූපයන් පිළිබඳව නැවත සිහි ගැඳවීමක් කරලා මහා භූත රූපයන් හැරව අනිත් රූපයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉපත් කළ පරිදි අතවිසි රූපයන් පිළිබඳව තමයි අපි මුලින්ම කතා කරන්නේ. එහෙනම් එදා මහා භූත හතර පිළිබඳව කතා කළා. අටවිසි රූපය අපි නැවත සිහිපත් කළොත් මහා භූත හතරයි ප්‍රසාද රූප පහයි ගෝචර රූප පහයි ඊළඟට භාව රූප දෙකයි ඊළඟට හදේවත් රූපය ජීවිත ඉන්ද්‍රිය රූපය, ආහාර රූපය කියලා තමයි 18ක් තියෙනවා. ඊළඟට කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, විඤ්ඤාප්ති රූප දෙකයි. ඊළඟට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. එතන පහයි. ඒකට විකාර රූප කියලා අපි කියනවා. ඊළඟට උපචය සන්තති ජරතා අනිච්චතා කියලා එතන රූප හතරක් තියෙනවා. ඒකට කියන්නම රූප 28යි. එහෙම. ඒතර සාමනක අපි මහ භූත ගැන කතා කළා. දැන් අද තියෙන ප්‍රසාද රූප. ප්‍රසාද රූප පහ කියලා කියන්නේ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, දිව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ. ඉතින් ඇත්තටම ස්වාමීන් මෙතන විශේෂයෙන් ප්‍රසාද රූප හැටියට පෙන්වන්නේ දැන් මේ ඇහැ අපි ගත්තම දැන් අනිත් හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙනම් ඉතින් අනිත් අනිත් ඉන්ද්‍රියනුත් පෙන්වන්න දෙපේ. ඇයි මේ ප්‍රසාද රූප ටික විශේෂයෙන් පෙන්වන්නේ ප්‍රසාද රූප හැටියට. එතනදි සාමාන්‍යයෙන් දැන් චක්කු ප්‍රසාදය කියලා කිව්වහම දැන් අපිට පේන්න තියෙන මේ හැම නෙවෙයි මෙතන කියන්නේ. දැන් මේ චක්කු ගෝලය මැද මේ කළු ඉන්ද්‍රියාව මැද තියෙනවා දැන් අභිධර්ම පොත්වල සඳහන් වෙන විදිහට උකුණු හිසක් පමණ. එතන ඒ තරම්ම සියුම් තැනක් පටල හතක් පැතිර පවතිනවා. ඒ උඩම පටලයේ උඩ පුළුම් පොදක වගේ බොහෝම සියුම් තැනක ඒ ස්ථානෙට අපි කියනවා උපය කියලා. එතන මෙන්න මේ උපයට තමයි රූපයක් හමු වෙන්නේ. ඒක තමයි මේක විශේෂයෙන් පෙන්වන්න හේතුව. එතන මේ උපයට රූපයක් හමු වුණාම ඒ හමු වෙනකොටම චක්කු විඥානසිත පහළ වෙනවා. එහෙම. එතකොට තමයි චක්කු විඥාන සිත පහළ වෙනවා. මේක සිතක් නෙවෙයි මේක රූපයක්. මේ උපගතියට කියන ස්වභාවය තමයි ඒක චක්කු ප්‍රසාදය. මේක සසාදය කියලා කියන්නේ ඇත්තටම අර උපයට. ඒක සියුම්ම සියුම් තැනක්. ඒතර මෙන්න මේ රූපයට කියනවා චක්කු ප්‍රසාද රූපය කියලා. ඔය විදිහමයි සෝත ප්‍රසාද රූපේ ගත්තාම මේ හඳුත් හරිද අපහන්නේ දැන් ඇහි රූපය ස්පර්ශ වෙන තැන කියලා කිව්වොත් පැහැදිලිවම සන්නස ඒක හරි ඇත්තටම ඒ ඇහි ඒක බොහොම සියුම්ම සියුම් තැනක් තැනක් එහෙනම් ඒකයිනේ අර මේ උකුණු හිසක් පමණ උකුණු හිසක් කියවහම කොච්චර බලා ගන්න පීවිය හැට පෙනෙන්නේ නැති තරම් සියුම් එකක් එතකොට දැන් ඇත්තටම දැන් ස්වාමීන් කල්පනා කළ බලත් මහා විස්මිත දෙයක් නෙමේ රූපයක් එකපාරම දැක්කහම මෙතන මේ හරියට මේ කියන ප්‍රසාදේ ආපాతගත වුණාම නැත්තම් හමු වුණාම කෙලින්ම ඒ මොහොතේමනේ චක්කු විඥාන සිත පහළ වෙන්නේ. එහෙම. එහෙම නැතුව ඉස්සෙල්ල චක්කු විඥාන සිතක් පහළ වෙන්න හේතුවක් නැහැ නේද? එහෙම. රූපයක් ඒ ඝස්ත්‍රණයක් සිද්ධ වුණාම කම්පනයක් නැත්තම් ඒ රූපය අර ප්‍රසාදේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට ස්පර්ශ විච්ඡ ගමන් තමයි චක්කු විඥාන සිත පහළ වෙන්නේ. එහෙම. එතකොට දැන් බලන්න තිබෙන වගේ රූපයක් විදිහටයි හඳුන්වන්නේ. ඒක රූපයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එතකොට අර බාහිර සමාජයෙන් ඒක ස්පර්ශ වුණ දේ රූපේ හැටියට ගන්නවා. ඒක රූප රූප. ඒක සාමාන්‍යයෙන් දැන් අපි ඊළඟට ගෝචර රූපවලදී ඒක විස්තර වෙනවා. විස්තර වෙනවා. එහෙමයි. ඔව්. එතකොට දැන් මෙතනදී අපිට හිතන්න තියෙන මේ මේ බාහිර රූපයත් ඇත්තට මේ මේ ආධ්‍යාත්මික රූපේ ස්පර්ශ වෙන තැන තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට අපි හන්නේ දැන් ওই විදිහට ගත්තොත් මේ ප්‍රසාද රූප පහ ගත්තොත් මේ ශරීරය මුල් කරගෙන තියෙන රූප පහක් කියලා අපිට එහෙම හඳුන්වන්න පැහැදිලිවම සාන්නද මේ ශරීරය මුල් කරගෙනමයි මේ රූප පහ තියෙන්නේ මේක විශේෂයෙන් පෙන්වන්නේ මේක අතිශයින් සූම් එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ පේන්න තියෙන ඇහැ තමයි මේ එහෙම නෙවෙයි මේක ඉතාම සූම් අවස්ථාවක් ඊළඟට සෝතප්‍රසාදය ගත්තත් එහෙමයි සෝතප්‍රසාදය කියලා කිව්වහම දැන් මේ කනනේ කනෙත් දැන් මේ සාමාන්‍ය ඔය ඇහෙන තැන දැන් පොත්වල සඳහන් වෙන්නේ හරියට අර මුද්දක් වගේ ආකාරයට තඹ මුද්දක් වගේ අර ලොම් සහිත සියුම් තැනක්. ඉතින් මේ තැනට අර ශබ්දයක් එකපාර වැඩිච්ච ගමන් ඔන්න ඒ වෙලාවේ සෝත විඥානසිත පහළ වෙනවා. ඒක මේකත් අර සියුම්ම සියුම් අර චක්වින්ද්‍රියට කිව්වා වගේම තමයි මේ සියුම් ස්ථානයේ මේ ශබ්දයක් හම්බුනහම ඔන්න අපිට ශබ්ද ඇහෙනවා. ඒ කම්බරය කියලා කම්බරය කියලා කියන්නේ ඒක තමයි. ඒකේ ශබ්දයේ ස්පර්ශ වූ සැනින් තමයි සෝත විඥානේ සෝත විඥානේ පහළ නැහැ. හොඳටම අපි අර මතක තියාගන්න ඕන දේ තමයි ශබ්දයක් එතෙන්ට හමු වුණාට පස්සේ තමයි සෝත විඥානසිත පහළ වෙන්නේ. ඒකට කලින් කවදාවත් සෝත විඥානය පහළ වෙන්නේ හේතුවක් නැහැ. එහෙම. ඊළඟට සම්මත දැන් ගහන උදාහරණයකට ගත්තොත් දැන් අපේ කන තියෙනවා අපේ හැඳරනේ. ශබ්දයක් ඇහෙන්නේ නැතුව කවුරු හරි කන මිරිකනවා. ඔව්. එතකොට මොන විඥානේද පහළ වෙන්නේ? <laughs> සෝත විඥානය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට එතකොට පහළ වෙනද කාය විඥානේ. මොකද ස්පර්ශයනේ. එහෙම කවුරු හරි කනට ගැහුවොත් සැරට ඒත් ශ්‍රවණක කාය වෙනාද ගහන ශබ්දය හෙන්නේ නැද්ද අපි හඳ කරන්නේ ඒ කියන්නේ කම්පෙත්තයි අතයි ස්පර්ශ වෙන ශබ්දය ඔව් එතකොට මොකද්ද දෙකෙන් ඉස්සෙල්ලා හෙන්නේ ඉස්සෙල්ලා ඇත්තටම කාය විඥානය කාය විඥානය පහළ වෙන්නේ කාය විඥානය මොකද සිත් දෙකක් එකට පහළ වෙන්නේ නැහැ නේද කාය විඥානය පහළ හැබැයි ශබ්දේ වේගවත් පහරට වඩා එහෙමයි හැබැයි හැබැයි ශබ්දය ඇති වෙන්නේ ස්පර්ශය හරහා ස්පර්ශය හරහා එතකොට හැබැයි අර හුලං පාර සමහරවිට තියෙන ඒක අපිට මේ හිතා ගන්න අමාරුයි වැඩිලම බලන්න ඕනේ ඒක අපේ වැඩිල කොච්චර වැදුනත් ඒක තේරෙන්නේ නැහැ එහෙමයි මොකද ඒකට සිහිය හොඳට තියෙන්න ඕන එහෙමයි එතකොට දැන් ඔය විදිහමයි සම්නස නාය ගහන ප්‍රසාදේ. එහෙමයි. ගාන ප්‍රසාදේ ගත්තම නාසයේ මේ පොත්පත්වල තියෙන හරියට එලුක් එලුකුරයක් කියලා තියෙනවා. දැන් ඔබට හොඳින් වටහා ගන්න පුළුවන් අපේ හාමුදුරනේ මේ බොහොම ලස්සන අභිධර්මයේ සඳහන් වෙන උපමා මතක් කරනවා. ඒක උපමා රූපකයක් ඒක. දැන් මේක උකුණු හිසක් වගේ කියනවා. ඒ වගේම මුද්දක් වගේ කියනවා. එලුකුරයක් වගේ කියනවා. මේ හැම එකකම රූප සටහන්නේ. ඒතර ඒ අනුව අපේ පියවිය හැට නොපෙනෙන තරමේ සියුම් මට්ටමේ රූපයක් තමයි රූපයක් ගැන තමයි මේ ප්‍රසාද රූප වශයෙන් හඳුන්වාගෙන යන්නේ කියන එකත් මේ වෙලාවේ අපි හිතට ගත්තොත් යෝග්‍යයි කියලා මම හිතනවා. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යක අවධාරණය කරන එක හොඳයි. මොකද සමහර කෙනෙකුට හිතන්න පුළුවන් චක්කුද අපි අහලා තියෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන. නමුත් ඒකට අපි දැන් ඒ පිටක් ගැන ඇත්තටම කතා කරනවා. මෙතන අපි කතා කරන්නේ ඒකාන්ත රූපයක් ගැන. මොකද චක්කු ප්‍රසාදය. එහෙම. දැන් චෝම් තන. එතකොට සාමාන්‍යයෙන් දැන් ගාහන ප්‍රසාදයේදීත් එහෙමයි. එතරත් මේ නාසය ඇතුලේ සඳහන් වන්නේ පොත්පත්වල මේ මේ එළු කුරයක් කියන්නේ කකුලක් වගේ අර කකුල කියන්නේ කුරේ වගේ. ඉතින් ඇතුලේ තියෙන මේ සියුම් තැනක තමයි මේ සුවඳ ආග්‍රහණය වෙන්නේ. ඒක තමයි ගාන ප්‍රසාදේ. අපි හන එක්තරා විදිහකට බැලුවොත් මේ අභිධර්ම විශාරදයන් මේ සතහන් තබපු අය මේ කාය විච්ඡේදනය කරලා මේ කය හරියට කෑලි වලට කපලා කන ඇතුළටම ගිහිල්ලා කනේ පිහිටීම බලලා ඒ වගේම නහය ආදී බලලා කරපු විග්‍රහයක් වගේ අද සාමාන්‍ය අපේ හන්දේ වෛද්‍ය විද්‍යාවේ බොහෝ දෙනා මේ ඉගෙන ගන්නකොට ළමයි මලමිනියක් අරගෙන මృతදේහයක් අරගෙන කෑලි කෑලි කපලා බලලා මේවයි රූප සටහන මේ විදිහටයි මේ විදිහටයි තියෙන්නේ කියන එක පෙන්වන්නේ. එතකොට ඒ වගේ ලොකු මේ කායික ස්වභාවය පිළිබඳ ලොකු දැනුමක් තියෙන්න ඕනේ නේද අපි හඳුරන්නේ මේ ඇත්තම සාමනහද දැන් බලන්න තියෙන අපිට මේවා කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ਸਰවඥතා ඥානය පිළිබඳ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා දැන් ඇත්තම දැන් අපේ මේ ශරීරයේ තියෙන කුණප කොටස් 32 උනත් බලන්න සාන්ත එකක්වත් මග හැරෙන්නේ නැති වෙන්න එහෙමයි උන්වහන්සේ මේවා මේ ශරීර කොටස් කපලා උන්වහන්සේ බලලා කිව්වේ නෑනේ උන්වහන්සේක අවබෝධයෙන් අපට දේශනා කළා ඒ වගේ දැන් මේ රූප පිළිබඳව සියුම් සියුම් වශයෙන් ඉගෙන ගන්නකොට හිතා ගන්න බෑ ਸਰවඥතා ඥානයේ ස්වභාවය. එහෙමයි. ඊළඟට සාමනාත දැන් ඊළඟට මේ ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ අතර මේ දිවේ මැද උපමාවකට දක්වන හරියට මේ මානෙල් මල් පෙත්තක් වගේ තියෙන මේ මේ ස්වභාවයක්. ඒ අතර මේ දිවේ දිවේ තියෙන ස්වභාවය. මසු පිට ස්වභාවය. මසු පිටි ස්වභාවය. එතකොට එතෙන්ට සාමනාත රසයක් ස්පර්ශ විච්ඡකම ඒ විච්ච ගමන් තමයි ජීවහා විඥාන සිත විඥාන සිත පහළ වෙන්නේ. ඊට කලින් කියන්නේ මේ මානෙල් පෙත්තේ ඕන තැනකට වෙන්න පුළුවන්. ඕන තැනක වෙන්න පුළුවන්. මානෙල් පෙත්ත හා සමාන ස්වභාවයෙන් හැඩයෙන් යුක්ත ඕන තැන. ඒ කියන්නේ මුළු පෙත්තටම රසය දැනෙන්න ඕන කියන කතාව නෑ නේද? දැන් අර සාමාන්‍ය අපි රස බලන්න දිව ගාවන කරත් අපි හන දිවේ අගටනේ අගටනේ ගන්න. ඔව්. ඒ ඇත්තටම සමහරවිට මේ දිවේක තමයි මානෙල් පෙත්තක ස්වභාවය. එතකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ දිවේ මේ අපට ඇතර නිතර ස්පර්ශ වෙන තැන. එහෙමයි. එතකොට එතෙන්ට අර කියන විදිහටම එතන ඇත්තටම ප්‍රසාදයක් තියෙනවා. ඉතින් ඒකට උපගතිය කියලා කියන්නේ ඒ තරම්ම සියුම්ම හින්දා ඒකට එහෙම උපේ කියලා කියන්නේ. ඒකට එතන මේකට අදාළ නොවුණත් මට තම ප්‍රශ්න ඇයි මානෙල් පෙත්තට උපමාවක් ගත්තේ නෙළුම් පෙත්තක් වගේ එකක් ගන්න බැරි මොකද? කළුවෙක් කෙනෙක්ගේ දිවක් වගේ හිතෙන්නේ නැද්ද අපි හඳන්නේ මානෙල් පෙත්ත ගන්න. හැබැයි මේ මේ අටුවාවේ තියෙන්නේ මානව පෙත්තක් කියලා. එහෙමයි. <laughs> ඒ කියන්නේ මම හිතුවේ නැහැ වැඩි. හැබැයි පෙති දෙකම එක හා සමානයි. හැබැයි සාන්ත නෙළුම් පෙත්ත ටිකක් හරි පළලයි නේද? මානව පෙත්ත එහෙමයි. ටිකක් සියුම් ගතිය දිව්‍ය ආකාරයට තියෙනවා ටිකක්. එහෙමයි. එහෙම වෙන්නත් පුළුවන්. එහෙයි. කෙටි හෝ මානව පෙත්ත කියන එකක් සමනත හරීම සියුම්. අන්න ඒක තමයි මම නම් හිතන්නේ එතන. ඒක එතකොට ඇත්තටම ෆිල්ම් පෙත්තට වැඩිය අර සියුම් ගතිය සියුම් ගතිය මේ වැඩි මානෙල් පෙත්තේ වැඩි නේද අපහන්නේ. එතකොට සම්හත දැන් ඒ එතෙන්ට අර රසයක් ස්පර්ශ වුණාම අපිට දැන් සාමනාංශයේ කියපු විදිහට කාටත් තේරෙන විදිහට ඇත්තටම ඒ වගේ රසයක් ස්පර්ශ වුණාම ඔන්න ඒ ස්පර්ශ වෙන මොහොත නැත්නම් ඒ ස්ථානයට අපි කියනවා ජීවහා ප්‍රසාදය. හැබැයි ඊට පස්සේ ජීවහා විඥානේ පහළ වෙන්න පුළුවන්. කලින් පහළ වෙන්නත් බෑ. ඊට කලින් කීයටවත් පහළ වෙන්නේ නැහැ. ඊට කලින් සමහරට ගාහන විඥානේ පහළ වෙනවා. ගාහන විඥානේ පහළ වෙනවා. අනිවාර්යයෙන්ම ගාහන විඥානේ සුවඳ පහළ වෙනවා. එහෙනම් ඊළඟට සංග කාය ප්‍රසාදය. දැන් කාය ප්‍රසාදය ගත්තාම ඇත්තටම ඒක මේ ඇඟ හැම තැනම තියෙන හැබැයි සාමාන්‍ය මේ ස්පර්ශය දැනෙන්නේ නැත්තේ කොණ්ඩේ කෙස් වලට දැනෙන්නේ නැහැ. ලොම් වලට දැනෙන්නේ නැහැ. ඊළඟට නියපොතු වලට දැනෙන්නේ නැහැ. දත් වලට වගේ දැන් දත් වලට එහෙම දැනෙනවා අඩුයි ස්පර්ශයෙන්. අනෙත් ඊළඟට වියලි සම් තියෙන තැන් වලටත් ගොඩාක් දැනෙනවා ටිකක් අඩුයි. අනෙත් හැම තැනටම මුළු ශරීරයේම මේ ස්පර්ශය නැත්තම් මේ කාය ප්‍රසාද රූපය පිටලා තියෙනවා. එහෙම. ඒතර ඇත්තට මේවා සාමාන්‍යයෙන් කර්මජ රූප කර්මයෙන්ම හටගත්ත දේවල්. එහෙම. එතකොට මෙන්න මේ ටිකට තමයි ප්‍රසාද රූප කියලා කියන්නේ ප්‍රසාද රූප පහ. එතකොට දැන් රූප 9ක් කියලා තියෙනවා. එතන මහා භූත හතරයි, මෙතන ප්‍රසාද රූප පහයි, 9යි. ඊළඟට සරලව කියෝ චක්කුසෝත ධාන ජීවහා කාය කායක ප්‍රසාද පංචකාමය පනත්තම් පංච ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය කියලා කිව්වොත් සාමාන්‍ය තේරෙන විදිහට කිව්වොත් තේරෙන විදිහට. එහෙමයි. හැබැයි මේවා රූප කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඊළඟට සාමෙන්හන්ස ගෝචර රූප. ගෝචර රූප කියලා කියන්නේ අත්‍තරම මේවාට ගෝචර වෙන දේවල්. එහෙම. දැන් අර සාමනහචාර ඉස්සල්ලා අහපු රූපේ උන්නතෙන්ට එනවා. එහෙම. දැන් රූප කියලා කිව්වහම දැන් අපිට එකපාරට රූප රූපස්කන්ධය රූප 28 කියලා කිව්වහම දැන් මේක ඉගෙන ගන්න කලින් මේක තේරුම් ගන්න කලින් දෙලින්ම හිතෙන්නේ මේ ඇහැට පේනම දේවල් ටිකක් කියලානේ. එහෙම. නමුත් මේ රූප 28න් ඇහැට කියන්නේ ස්පර්ශ වෙන්නේ නැහැ. ඒතර මොකද මේ රූපයක තියෙන රූප කලාපයක් ගත්තාම සමහරවිට මේ රූපයක් මේ පරමාණුකටත් වඩා පුංචි. එහෙම. ඒක ඇහැට පේන්නේ එතකොට දැන් මෙතන රූප දැන් ඇහැට ගෝචර වෙන්නේ රූපය. ඒතර මෙන්න මේ රූපය කියලා මෙතන කියන්නේ යමක තියෙන වර්ණායතනය. යමක තියෙන පැහැය. එහෙම. දැන් ඒක තමයි ඔන්න අපිට යන්තම් ඇහැට පේන්නේ. අනිත් ඒවා පේන්නේ නැහැ. එතකොට දැන් අර ඇහැට චක්කු ප්‍රසාදයට ගෝචර වන රූපය. ඔන්න රූපය. ඒක තමයි මෙතන රූපය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ අපි දකින ජීවි අජීවි වස්තු. වස්තුන්. ඒක අර මේ අභිධර්ම පොත්වල සඳහන් වෙන්නේ ධම්ම සංගණය කියන නීලම් පීතන් ලෝහිතන් ඒක තෝරනකොට තෝරන්නේ බුදුරජාණන් වහන්සේම මේකේ තියෙන ධමක තියෙන පැහැය. මොකද අපිට අහවල් එක මෙහෙම එහෙම කියලා මේ අපිට සම්මුතියක් අල්ලගන්න බෑනේ. එහෙම. ඒ යමක තියෙන වර්ණායතනෙ තමයි මෙතන රූප රූපකී රූපය කියලා රූපේ හැටියට පෙන්වන්නේ. ඊළඟට ශබ්ද. ශබ්දය කියලා කියන්නේ සම්පත්තර රූපයක්. දැන් මොකද මේක ශබ්දේ රූපයක් වෙන්නේ වහාම කැඩිලා විඳිලා විනාශ වෙලා යනවනේ ශබ්දේ. ඒක රූපය කියන එකේ තේරුමම වහා අදහසින් තමයි ශබ්දේ රූපයක් හැදෙන්නේ. රූපයක් හැටියට හඳුන්වන්නේ. දැන් ඒ විදිහටම තමයි අනිත් කොයිතර රූප ටිකක්. එහෙම. ඒකට වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා ඒ ශබ්දයක් දැන් අත්‍තරම චක්කු ප්‍රසාදේ, දැන් සෝත ප්‍රසාදේට දැන් ඒ වගේ ශබ්දයක් එකපාරම ඒ කම්පනයක් ඇතිවෙච්ච ගමන් තමයි ඔන්න සෝත විඥාන හිත පහළ වෙන්නේ. අපි හා ඇයි ශබ්දේ කැඩිලා වහා කැඩිලා විනාශ බිඳිල විනාශ වල යනවා කියන එහෙම කතාවක්. ඇත්තටම සම්සඳෙන් මේ අපි දැන් ගත්තාම රූප කියන ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසාම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවනේ. එහෙමයි. අපි රූප විෂයටම ගත්තොත් ඒක පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් රූපයක තියෙන ආයශ තියෙන සං චිත්තක්ෂණ 17යි. එහෙමයි. සාමාන්‍ය චිතේ නම් එක චිත්තක්ෂණයයි නමුත් රූපයකට ඊට වඩා ටිකක් ආයුෂ තියෙනවා. එහෙම. ඒ අනුව ඉතින් බලනකොට ශබ්ද කියන එක අපිට දැන් පේනවා. දැන් අපි දැන් අපි රූපය ගත්තොත් සීතෝෂ්ණාදී නිසා බොහොම මේ වෙනස් වෙලා යන කැඩලි බින්දල යනවා කියන එක අපිට යම් මට්ටමකට අදාහ ගන්න පුළුවන් හිතා ගන්න පුළුවන්. ශබ්දය ගත්තාම කොහොමද අපි හඳුරන්නේ? ඔව් දැන් උදාහරණයක් වගේ කිව්වොත් අපි කොහොමද මේ ශබ්දය? දැන් ඇත්තටම සම්බන්ධ බලන්න අපි දැන් ශබ්ද අහන තරමට දැන් අපි දැන් මේ දැන් මේ අපි කතා කරන වෙලාව දැන් ස්වාමීන් වහන්සේට මම කතා කරන දේවල් ඇහෙනවා ඒ වහාම ඒක අපිට දැන් පේන මට්ටමේ ගන්න කියලා යනවනේ. එහෙමයි. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි කතා කරන වාක්‍යයක්. වාක්‍යයක්. වාක්‍යයේ තියෙන වචන. වචන. ඒ ඒ වචන හැම එකක්ම ශබ්ද. ශබ්ද. ඒතර වචන හැදිලා තියෙන අකුරු වල. අකුරු වල. ඒතර ඒ අකුරුකුත් ශබ්දයක්. ශබ්දයක්. එතකොට එක අකුරක් කියලා තව අකුරක් කියනකොට මුල් අකුර කැඩිලා ඉවරයි. කැඩිලා ඉවරයි. එහෙම දැන් එහෙම කැඩෙන්නේ නැත්නම් සාන්ත මේක කරගන්නත් බැරි වෙනවා. මොකද මෙහෙ පොඩිමට මේක කියන්න ගත්තොත් එහෙම ඒ ඔක්කොම එක අකුරට තියෙනවා අනිත් එක. ඒක හරි ගැටලුවක් වෙනවා. ඉතින් අතන මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ මේවා මේ කර්මයෙන් සිද්ධ වෙච්ච දේවල්. එහෙමයි. එතකොට දැන් බලන්න මේ ශබ්දයත් වහාම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා තමයි මේක රූපයක් හැටියට සඳහන් කරන්නේ. එතකොට ඒක කනට ගෝචර වෙන ශබ්දය. ඊළඟට ওই විදිහමයි නාසයට ගෝචර වෙන ගඳ ඊළඟට දිවට ගෝචර වෙන රසය. ඊළඟට තව දෙයක් අතන දෙනවා කයට ගෝචර වෙන ස්පර්ශය. ස්පර්ශයේදී සාධනහත උතන ස්පර්ශයේ අපි රූප 28 ගණනය කරනකොට ස්පර්ශය ගන්නේ නැහැ. එහෙම. ඒකට හේතුව ගෝචර රූප නමින් හැඳින් වූවාට අටවිසි රූපයන් සම්බන්ධ කරනකොට කියන්නේ නැද්ද? එහෙමද නැත්නම් ගෝචර රූප හැටියට මම හඳුන්වන්නේ නැද්ද? නෑ සානක දැන් මෙතනදී අපි කියපු දෙයක් නැවත කියනකොට ඒක දෙපාරක් ගණන් කළා වෙනවනේ. එහෙම. දැන් මෙතන දැන් අපි ප්‍රසාද රූප පහක් කිව්වා. ඒ ප්‍රසාද රූප පහට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙම. ස්පර්ශය එතන දක්වලා තිබ්බට අපි ගණ 20ට ගණනය කිරීමේදී ඒක අයින් කරනවා. ඒකට හේතුව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ අභිධර්මයේ උගන්වන්නේ පඨවි, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. එහෙම. ඒක නැවතාය කියන්න අවශ්‍ය නැහැ මුලින් අර කියපු නිසා. එහෙම. එතකොට දැන් අතරම ස්පර්ශය කියලා කියන්නේ අපිට පඨවි ධාතු. දැන් යමක් ගැටෙනවා. තමයි ඒක මහා ධාතුන්ගෙන් හැදිච්ච නිසා තමයි ස්පර්ශ වෙන්නේ කියලා කියන හින්දා වෙන්නේ නැති නේද? ඔව් එහෙම දැන් සංස දැන් අර සතර මහා ධාතු මුලින් කියපු නිසා මේ සතර මහා ධාතුන්ගෙන් පඨවි තේජෝ වායෝ ඒ තුන තමයි ඒකාන්තයෙන් ස්පර්ශය කියලා කියන්නේ. එහෙමයි. ඒක දැන් අපි ධර්ම විස්තර කරන්නේ මෙහෙමයි. දැන් යමක් ඔන්න ගැටෙනකොට ඒක ඉතින් පඨවි ධාතුව. එහෙමයි. ඊළඟට සම්හංශ දැන් යමක අපට සීතල උෂ්ණය දැනෙන්නේ ඔන්න තේජෝ ධාතුව. එහෙමයි. ඊළඟට වායෝ ධාතුවෙන් අපිට හුලං දැනෙනවා. හැබැයි මේ ආපෝ ධාතුව ගන්න නෑ ආපෝ ධාතුව වැగిරෙන දෙයක් නේ එහෙම ඒක ආපෝ ධාතුව ස්පර්ශ වෙනවා කියන්නේ එතන පටවි ධාතුවම තමයි එහෙම ඒ නිසා ඒක දාඩිය බිඳුවක් ඇඟ උඩට වැටෙනවා කියන්නේ දාඩිය වල තියෙන ආපෝ නමුත් අර ඇඟට වැටීම තුළ ඒක පටවි පටවි ධාතුව හැටියට ස්පර්ශයක් හැටියට එන්නේ ඒ වගේ අපි දැන් මහා පොළොව පටවි කියලා හැටියට ගණන් ගත්තට ස්වාමීන් වහන්සේ අර පීයෙත් ඒ කතාව ගියවත් හැරේ ගියවතාවෙත් අපි ඒ කතාව කිව්වා ඇත්තටම දැන් ලොකු දෙයක් අපි දැන් ලොකු ප්‍රමාණය ලොකු ගලක් තියෙනවා. අපි කියනවා මේක ලොකු ගලක් කියලා. ඊට වඩා ලොකු ගලක් වෙන්නොත් අරක පොඩි ගල බවට ඒ වගේ දැන් මේ පටවි ධාතුවෙත් අර පුංචියට දැන් අපි ලොකුවට හිතේ තියාන හිතයට චූටි දෙය පවා මොලොක් දෙය පවා පටවි හැටියටයි ගැන ගණනය කරන්නේ. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට අනිවාර්යයෙන්ම අර කියපු දෙයක් නැවත කියන්න ඕනේ නැති නිසා නැත්තම් කවුරු හරි බලයි ඇයි මේ රූප 29ක් තියෙදැයි මේ 28ක් කියන්නේ කියලා. ඉතින් මෙතන ඇත්තරම ස්පර්ශය මේ රූපයක් හැටියට කියන්නේ නැහැ. එහෙයි. ඒතර ගෝචර රූප එතන පහයි කියලා අපි දැනට හිතමු. නමුත් අර ස්පර්ශ රූපේ කියන්නේ නැහැ. ඊළඟට ස්වාමීන් භාව රූප දෙකක් තියෙනවා. එහෙම. ත්‍රිභාව රූපයක්, පුරුෂ භාව රූපයක්. එතකොට ඒක ඇත්තරම දැන් ඒක කර්මයෙන්ම සකස් වෙන දෙයක්. කෙලින්ම ඒක ප්‍රතිසන්දික්ෂණය කියලා සඳහන් වෙන්නේ. ප්‍රතිසන්දි විඥාණය පහළ වෙනකොටම ඒ කියන භාව රූප කර්මානුරූපෝ පහළ කර්මානුරූපෝ පහළ වෙනවා. දැන් ප්‍රතිසන්දික්කණය කියන්නේ ඇත්තටම ඔක්කාන්තික්කණය කියන්නේ ප්‍රතිසන්දික්කණයමයි. එහෙම. ඒතර ප්‍රතිසන්දික්කණයම ඒකාන්තයෙන්ම ස්ත්‍රියද්ද පුරුෂයද්ද කියන එක කර්මානුරූප අතීත කර්මයේ විපාක ඇටියට ඒක සිද්ධ වෙනවා. එතකොට මේ රූප දෙකේදී සම්පූර්ණ වෙනස් කියන එක පැහැදිලි. තමයි ඒ පහළ වෙන පුද්ගල සත්වයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා තීරණය වෙන්නේ. තීරණය වෙන්නේ. ඒක ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා රූප දෙකක් හැටියට වෙන් කරනවා. ඊළඟට සම්හත හදේ වස්තු රූපය. ඒකත් විශේෂ එකක්. දැන් මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එහෙනම් වහුවඩුවක් පෙන්වන්න පුළුවන් වහුවඩු රූපය කියලා. එහෙම මොලේ පෙන්වන්න මොලේ පෙන්වන්න පුළුවන්. නමුත් දැන් මේ හදේ වස්තු රූපය දැන් ඒක තමයි මේ ධර්මයේ විශේෂයෙන්ම හදේ වස්තුව පෙන්වන්නේ දැන් අද වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මේ ඔක්කොම සිතුවිලි පහළ වෙන මොලේ. නමුත් තථාගතයන් වහන්සේ වදාළේ මේ සිත් පහළ වෙන්නේ මේ හදවත ඇසුරු කරගෙන. එහෙමයි එතන හරිය හොඳ පොයින්ට් එකක් අපේ යන්නේ. හොඳ තැනක් අපේ යන්නේ. ගොඩක් තැන්වලදී දැන් මේ හිත තියෙන්නේ මොලේ ඇසුරු කරගෙන ආදී වශයෙන් ගොඩක් අය කියනවානේ දැන් ප්‍රතිසන්දීක්ෂණයකදී අපි හඳුරු පැහැදිලි කරපු සේම ඉස්සෙල්ලාම විඥාණය නේ වැසගන්නේ රූපයත් එක්ක එතකොට ඒ ඒ ඒ ප්‍රතිසන්දීක්ෂණේ විඥානයේ සමගින්ම හදේවස්තු රූපයත් කර්මානුරූපවම පහළ වෙනවා. පහළ වෙනවා. එතකොට ඒ විඥානය හදේ හදවත ඇසුරු කරගෙන පවතිනවා කියන එක එතනින්ම තහවුරුනෝනේ. එතනින්ම පැහැදිලි වෙනවා සාමි. එහෙමයි. දැන් ඇත්තටම දැන් බලන්න මේ හදේවත් රූපය දැන් අපි ගත්තාම දැන් ඔය දෙපස් විඥානය. ඒ කියන්නේ අපි ගත්තොත් චක්ක සෝත ගහන දිවා කාය. එතනින් තමයි දැන් ඇහැ ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. කන ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. නාසය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. දිව ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. කය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. එහෙමයි. හැබැයි ඉතිරි සිත් ඔක්කොම සාන්නත කොහෙද හටගන්නේ? හටගන්නේ මේ හදවත ඇසුරු කරගෙන. ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ හදවතේ හදේ වස්තුවේ අඩපතක් පමණ පුංචි ලේ ධාරාවක් මත බොහෝම පිරිසිදු තැනක් ඇතන අන්න ඒ ස්ථානයේ තමයි ඉතුරු සිත් පහළ වෙන්නේ. කුසල් සිත්. දැන් අපිට දැන් සාමාන්‍ය මොකක් හරි ප්‍රශ්නයක්වත් එකපාරම හදවතට මේක දැනෙන්නේ. ඒතර ඒකාන්තයෙන්ම ඉතුරු සිත් පහළ වෙන්නේ ඒ හදවත ඇතුළු කරගෙන. ඒ නිසා ඒක හදේ වස්තු රූපයත් අර ප්‍රසාද රූප දක්වපු විදිහටම බුදුරජාන් වහන්සේ ඒකත් වෙනම රූපයක් හැටියට පෙන්වනවා. එහෙම. ඊළඟට සාමණේරයන්ට අපි අහන්නේ තවත් මට එතෙන්දී තවද පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් හදවත පහළ වෙන හදේ වස්තු රූපය පහළ වෙනවා ඒ අර ප්‍රතිසන්දි විඥාණය පහළ වුණාට පස්සේ තමයි ඒකත් වෙන්නේ නේද අපේ. ඒත් එක්කම ඒ සමගින්ම. ඒ සමගින්ම. ඒ කියන්නේ ප්‍රතිසන්දික්ඛණය තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙමයි. ස්ත්‍රී භාව පුරුෂ භාව රූප සහ අදේවත රූප පහළ වෙනවා. පහළ වෙන්නේ. එතකොට මේ මොළය පහළ වෙලා ඒ ටික පසු කාලීනව තමයි වර්ධනය වෙන්නේ. සම්නතර අර්බුද පේශ ඝන කියන අවස්ථාවලදී වගේ තමයි මේ මොළේ පහළ වෙන්නේ. පහළ වෙන්නේ. එහේ. එතකොට මේ ශරීරය හද මේ හදවත පහළ වීමෙන් පස්සේ ඒ කියන්නේ විඥානයත් සමගින්ම හදේ වස්තු රූපයේ පහළ වුණාට පස්සේ එතනින් පස්සේ තමයි අර රූපේ සවිඥානික රූපයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ රූපේ වැඩෙන්නේ. වැඩෙන්නේ. ඊට පස්සේ තමයි මේ මේ රූපය ඇසුරු කරගෙන අනිත් කියන අවයව ඉන්ද්‍රයන් මූලිකව ඇති වෙන්නේ. ඒතර බැරි වෙලාවත් දැන් අර විඥානය ඒ රූපයෙන් ඉවත් වුණාට පස්සේ එතනින් පස්සේ ඒ රූපේ වැඩිමක් වෙන්නේ නැහැ නේද අපිට? නෑ විඥානයේ ඇත්තම විඥානයේ රූපයෙන් අයින් වුණොත් සාමාන්‍යයෙන් ඉතින් ඇත්තම මේ එතකොට ඉතින් කුසේදීම මරණයට මරණයටපත් වීමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. තව දුරටත් අර රූප කලාප වැඩිගෙන යන්නේ නැහැ. තියෙන්නේ නැහැ. ඇත්තම දැන් අපි පිටරයක් ගත්තත් සාමාන්‍යහස දැන් ඒ පිටරය ඇතුලේ වුණත් දැන් අද නම් ඔය තියෙන පිටරවල එහෙම විඥානයක් නැහැ. මොකද ඒ පාම් පිටරවල එහෙම නැහැ කියලා තමයි අපි අහලා තියෙන්නේ දැන්. එහෙමයි. ඒ නවීන විදිහට. නමුත් දැන් ඇත්තටම පිටරයක් වුණත් දැන් සමහරු ඒවාට බෞද්ධ බිත්තර කියන කතාවත් යොදන අවසර අපිමත් යොදලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් දැන් ඉස්සර අපි ගත්තොත් පැරණි කාලේ බිත්තරයක් කියන්නේ ගම් බිත්තරයක්. ඒ බිත්තරයක් ගත්තාම ඒ බිත්තරේ කුණු වෙන්නේ නැතුව තියෙන තාක් ඒතර විඥානය තියෙනවා. එහෙම. කුණු වෙන්නේ නැතුව තියෙන තාක්. හැබැයි දැන් තියෙන බිත්තර දැන් බොහෝ දෙනෙක් දැන් තියෙන දේවල් වලට අතර බය වෙන්න දෙයක් නැහැ. අතන ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. පැහැදිලිවම රැක්කුවත් මේ සතුවේ කරකැවිල්ලක් හදන්න බෑ හදන්න බෑ කියනවා. ඒක වෙනම ක්‍රමවේදයක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ බිත්තරේ කුණු වෙන්නේ නැතුව තියෙන මම කියන්නේ මේ ගම් බිත්තරයක ඒ බිත්තර තකි කුරුළු බිත්තරයක ඒ බිත්තරේ යම්තාක් පවතිනවා නම් කුණු වෙන්නේ නැතුව ඒ බිත්තරේ ඒකාන්තයෙන් ජීවී තියෙනවා. ඒ ජීවී නැති වෙච්ච ගමන් තමයි ඒ බිත්තරේ කුණු වෙන්නේ. කුණු බිත්තරයක් කියන්නේ. කුණු බිත්තරයක් බඩපත් වෙන්නේ. එහෙමනම් එතකොට දැන් අපි කතා කරේ හදේවත් රූපය ගැන. ඊළඟට ස්වාමීන් වහන්සේ තව විශේෂ රූපයක් තියෙනවා. ජීවිත ඉන්ද්‍ර ජීවිත ඉන්ද්‍රිය රූපේ. ජීවිත ඉන්ද්‍රිය. එහෙමයි. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියන්නේ මෙතන දැන් බලන්න තථාගතයන් වහන්සේ දැන් අ රූප පහළ වෙන අවස්ථා හතරක් වෙන කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් ওই ඍතු ආහාර වල රූපති ඒ මොහොතේ ආහාර වලින් රූපේ හටගන්න ඒක අපිට පැහැදිලි. එහෙම. ඒ මොහොතේම. හැබැයි කර්මජ රූපේ පවතින ක්‍රමයක් නැහැ. අපි හන්නේ හොඳ තැනකට අපි ආවා. රූපයක් පහළ වීමට හට ගැනීමට හේතු වෙන කාරණා ටික මොනවද කියන එකත් මේ වෙලාවේදී අපහන්තර අවධානය කළම ජීවිතේන්ද්‍රයේ රූපය ගැන විතරටම තේරුම් ගන්න පහසුයි. ඔව්. දැන් සාමාන්‍යයෙන් දැන් ඇත්තටම රූපයක් හටගන්න හේතු වෙන දේවල් තමයි කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ සමුත්තාන හතර. එහෙමයි. එතකොට දැන් කර්මයෙන් හටගන්න රූප තියෙනවා. ඒක අපිට පැහැදිලි. ඊළඟට චිත්තෙන් හටගන්න රූපත් තියෙනවා. එහෙමයි. ඍතුෙන් හටගන්න රූපත් තියෙනවා. ඊළඟට ආහාර වලින් හටගන්න රූපත් තියෙනවා. කර්මයෙන් හටගන්න රූප. ඔව්. දැන් කර්මයෙන් හටගන්න රූප අපි සිත් වශයෙන්ම කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් බලන්න අකුසල් සිත් 12 කුසල් සිත් 8 ඊළඟට රූපාවචර කුසල් සිත් 5. ඔන්න ඔය සිත් පතෙන් ගත්තොත් ඔය සිත් 25න් හට ගන්න රූප කර්මජ රූප හැටියට කියනවා. එහෙම. මොකද ඒවා කර්මයේ උප්පත්ති දැන් අපි අකුසල් කරලා ඇති වෙන රූප තියෙනවා. ඒකට අකුසල් සිත් 12යි. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් කුසල් කරලා අපිට ලැබෙන රූප තියෙනවා. ඒවා කර්මජ රූප. මොන වගේ රූපද කියලා අපි උදාහරණයක් විදිහට කිව්වොත් සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ සම්බන්ධ කරලා එහෙම කියන්න පුළුවන්ද? කර්ම සම්බන්ධ කරලා හරි. එහෙම ප්‍රහිතලා කියන්න බෑ. නැත්නම් ධර්මානුකූල බැලුවොත් ඊළඟට රූපාවතර ලෝකවල සාන්ත රූපේ දාරුපාවතර ලෝකවල රූපයක් නැති හින්දා ඒක එතන නෑ. යන්නේ නැහැ. එතකොට රූපාවතර ලෝකවල ඒවා ඔක්කොම කර්මජ රූප. එතකොට දැන් අපි දැන් ගත්තාම මේ රූප වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන ප්‍රසාද රූප ඊළඟට ওই ඉන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍ර රූපය රූපය ඊළඟට කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති නෑ ඒ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති දෙක ගන්නෙ නෑ දැන් අපි හරියට මෙහෙම ගත්තොත් දැන් ප්‍රසාද රූප විදිහට ගත්තොත් සමහරු ඉන්නවා සමහරුන්ගේ ඇස් පෙනීම දුර්වලයි දුර්වලයි හොඳ රූප තිබුණත් සමහර වෙලාවට ඒව ඒව නියම යථා ස්වභාවය දකින්න තරම් මේ ප්‍රසාද රූපය ශක්තිමත් නැහැ. ඒතකොට ඒක එහෙම දුර්වල ඉන්ද්‍රයන්ගේ පහළවීම ලැබෙන කර්මය පදනම් කරගෙන. ඔව් දැත්තරම සාංශ එතන සාංශ එහෙම මතක් කරපේ හොඳයි. මොකද එතකොට කාටත් තේරෙනවා. තේරෙනවා එහෙම. ඔව් දැත්තරම අපි ගත්තොත් දැන් හදේ වතු රූපයක් රූපයක් කර්මජ රූපයක්. එහෙම. එතකොට දැන් හොඳ හදවතක් වුණත් තියෙන්න දැන් ඇත්තටම දැන් මේ අනිවාර්යයෙන්ම කර්මය බලපානවා. එහෙමයි. එතකොට දැන් සාමනහන්සේ කියපු විදිහට දැන් ඔය ප්‍රසාද රූප පහ ගත්තම ඒක කාටත් හොඳට තේරෙනවා. දැන් කෙනෙකුගේ ඇස් දුර්වලයි ඊළඟට සමහරුන්ගේ කන් ඇහෙන්නේ තව සමහරුන්ගේ තිකේක දුර්වලතා තියෙනවා. මේ ඇත්තම දැන් ඉවට රස දැනෙන්නේ නැහැ. ඉවට ඔව් එහෙමත් අය ඉන්නවා නේද? එහෙමත් ඉන්නවනේ සමහර වෙලාවට. ඒකට දැන් හැබැයි නාසයට කොරෝනා හිතට දැනෙන්නේ නැහැ කියලා අපි එහෙම අහලා නැහැ නේද? අපි අහන්නේ නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැති දුර්වලතා තියෙන අය ඉන්නවද එහෙම? සමහර වෙලාවට ආබාධ සහිත අයට එහෙම වෙන්නත් පුළුවන් නේද? වෙන්නත් පුළුවන්. ඒක ප්‍රකට නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් හෙන්දිරිසාව හැදුනහම ගඳ සුවඳ දැනෙන්නේ <laughs> නැති වගේ ඒ කිසියම් කායික විකෘතිතාවයක් ඇති වුනහම ගඳ සුවඳ නොදැනී යන්නත් පුළුවන්. කොරෝනා හැදුනමත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඔව්. එතකොට සම්හත දැන් අන්න ඒක හරිය සම්හත ඒක මතක් කරපු කෙනාට ශරීරයේ ස්පර්ශයක් වුණත් අපේ හැම සමහර නොදෙනියන අවස්ථා තියෙනවා. ඇල්ලුවට දැනෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. එහෙමයි. ඒකට ඔන්න ඔය කියන කර්මයෙන් හට ගන්න රූප මේ කර්මද රූප හැටියට සඳහන් කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ සිතෙන් හට ගන්න රූපක් තියෙනවා. චිත්තද රූප. ඒ කියන්නේ දැන් සිතෙන් හට ගන්න බලන්න සිතෙමුත් හට ගන්න රූප තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් රූප 28 තියෙනවා කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා රූප දෙකක්. අපි ඉදිරියට පොඩක් කතා කරනවා. ඒතර කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන රූප දෙකේ ස්වභාවය තමයි දැන් කයට දැන් සිතෙන් සිතන මොනම දෙයක් සමනක් නැහැ. පිල්ලම්මක් ගහන්න පවා හිත ඉස්සලා ක්‍රියාත්මක වෙන්න බෑ. හිතට හිතෙන්න ඕන. අපේ මේ අතමම මෙහෙම උස්සන්න පහත් කරන්න මේ හැම දෙයක්ම අපිට හිතෙන්නේ ඉබේ කරනවා කියලා. නමුත් මේ සිතක් පහළ වෙලා තමයි මේ දේ කෙරෙන්නේ. එහෙම සිත ඒ කියන්නේ රූපයෙන් විඥානේ ඉවත් වූ පසු ඔය මොනම හෙල්ලෙල්ලක්වත් නැහැ. එතකොට දැන් බලන්න සානකම හැම දෙයකටම මේ චිත්තජ රූපේ ප්‍රධානයි. එහෙම. ඒකට දැන් සිතින් ක්‍රියාත්මක කරපුවාම දැන් සිතට හිතුණාට පස්සේ මේ අත මෙහෙම හොල්ලන්න මේක උස්සන්න පහත් කරන්න මේ ඇස්පිල්ලමක් ගහන්න යන්න සැතපෙන්න ඒ එතකොට මේ ශරීරයේ විඤ්ඤාප්තියක් කියන්නේ මේ මේක ශරීරයට දැනුම් දෙන්න ඕනේ. එහෙම. නැත්නම් අත උස්සන්න අත පහත් කරන්න ආදී වශයෙන්. ඒක ඒක බොහොම සියුම් අවස්ථාවක්. අන්න අපි හඳුන්නේ මේ විඥාණයෙන් සිද්ධ වෙන දෙයක් එතකොට. ඒතරේ විඥාණයෙන් තමයි ඒ විඥාණයෙන් චිත්තද රූපයක් පහළ වුණාට පස්සේ මේ කයට ක්‍රියාකරන ඒ ඒ ඒතර මොළයට සිග්නල් එකක් යවනවා ඇති. දැන් අන මේ විදිහට කායිකව ක්‍රියාත්මක කරනවා. අන්න හරි. ඒ අන්න ඒ සිග්නල් එක කියලා හිතන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ කාය විඤ්ඤාප්තිය. එහෙමයි. දැනුම් දීමක් කරනවා. දැනුම් දීමක් කරනවා. දැනුම් දෙනවනේ. එහෙමයි. එතකොට මේ ඒ ඒකත් රූපයක්. ඒක සිග්නල් එකකින් කරන්නේ දැනුම් දීමක්. දැනුම් දීමක් නේ. එතකොට යන්න කියලා සිග්නල් දෙන්නේ. අන්න. දැනුම් දෙන්නේ. <laughs> එතකොට සම්නත් දැන් එතකොට දැන් කාය විඤ්ඤාතිය. එතකොට මේ කයෙන් වැඩ කරන්නේ දැනුම් දෙනවා. ඊළඟට ඒක සිතින් හටගන්න රූපයක් ඇත්තනවා. වෙන තැනකින් නෙවෙයි ඒක සිතින් හටගන්න රූපයක්. මොකද්ද ඒක කියලා කිව්වේ? ඒ කාය විඤ්ඤාතිය ක්‍රියාකාරකම්ද? ඒ ක්‍රියාකාරකම්. එතන මේ දැන් සිතට මේ අත උස්සන්ද සිතුවිල්ලක් පහළ වෙච්ච ගමන් ඒකට දෙන සිග්නල් එක. දැන් ස්වාමීන් වහන්සේගේ වචනේ මොකද? දෙන සිග්නල් එක තමයි මේ කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ. එහෙමයි. ඊළඟට මේ කයට ක්‍රියා කරන්න. ඊළඟට වචී විඤ්ඤාප්තිය. දැන් අපිට වචී විඤ්ඤාප්තිය ගත්තොත් ඒකත් චිත්තජ රූපයක්. හිතින් හට ගන්න රූපයක්. එහෙමයි. දැන් අපිට දැන් වචනයක් කතා කරන්න ස්වාමීන් වහන්සේ ආවට පස්සේ දැන් අර ස්වාමීන් ඉස්සෙල්ලා කිව්වා වගේ ශබ්දයක් ඇවිල්ලා අකුරු ටිකක් ඇවිල්ලා මේ මේකට දැන් සිතට පහළ වෙන මම මෙහෙම කතා කරන්න ඕනේ කියලා කතා කරන්න කියන පහළ වෙනකොට දැන් ඒ ගැළපෙන වචන දැන් මේ සාකච්ඡාදුනත් මේ ගැළපෙන දෙයක් කතා කරන්න අනිවාර්යයෙන්ම ඒ කතා කරන්න ස්වාමීන් අර වචන ගොඩ නැගිලා ඒ ඒකට දෙන ඒ සිග්නල් එක මේ මේ වචනයි පිට කරන්න ඕන කියලා දෙන මේ මේ පැනවීම පැනවීම ඒ විඤ්ඤාප්තිය තමයි මෙතන නැති විඤ්ඤාප්තිය කියලා කියන්නේ. එතකොට ඒක අපිට පැහැදිලිවම තියෙනවා තේරෙනවා මේ සිතෙන් හටගන්න රූප. එහෙම. ඊළඟට සාමනහස දැන් ඍතුයෙන් හටගන්න රූප ගත්තාම දැන් ශබ්දය. ශබ්දේ ඍතුවයි සිතයි දෙකෙන්ම හටගන්නවා චිත්තජ දෙකෙන්ම. දැන් ශබ්දයක් කියන එක සාමනහස දැන් අපිට දැන් දැන් ඍතුයෙන් හටගන්න ශබ්දයක් තියෙනවා දැන් ඍතු කියලා කියන එකෙන් අදහස් කළේ මොකක්ද අපි හාමුදුරුවෝ? ඍතු කියන්නේ ස්වභාවික විදියට සාමාන්‍යන්ත. එහෙමයි. දැන් එහෙම හට ගන්න ශබ්ද තියෙනවා. ඉතින් ඒකට මේ ශබ්ද රූපය ඍතුයෙන් හට ගන්න රූපයක් හැටියට තමයි ධර්මයේ සඳහන් කරන්නේ. දැන් සමහර දැන් අකුණු ගහනවා වගේ එකක්ද? ඔව් අකුණු ගහනවා වගේ එකක්. ඇත්තම ඍතුයෙන් හට ගන්න එකක්. ඒ ශබ්දය ඍතු රූපයක්. ඒ වගේ මට මතක හැටියට. එහෙමයි. ඒකට දැන් වහිනකොට ගොරවනවා හුලං හමනකොට ඒ කියන්නේ සාමාන්‍ය පරිසරය තුළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන දේවලුත් ඔය විදිහට ගන්න පුළුවන්ද අපිට? ගන්න පුළුවන්. දැන් සංස අපේ කනට දැන් සමහරවිට දැන් බාහිර ස්වභාවික විදිහට ශබ්ද ඇහෙනකොට ඒවා වෙන කවුරුත් කරන දේවල් නෙවෙයි. නෙවෙයි. ඍතුයෙන්ම වෙන දේවල්. නමුත් ඒවා ඉතින් අපේ මේ අර සෝත ප්‍රසාදයේ ගිල්ල එක හමු වුණාට පස්සේ ඔන්න සිත් පහළ වෙනවා. එතකොට ඒව පහළ වුණේ කර්මයෙන් උනේත් නැහැ, සිතෙන් උනේත් නැහැ, උනේ ඍතුවේ. එහෙම. අන්න දැන් දැන් මෙහෙම එකක් තියෙනවා අපි හන්දරන් දැන් හෙන ගහනවා අකුණු ගහනවා කියන්නේ. දැන් අකුණු ගහන එක ඍතු විපර්යාසයක ප්‍රතිඵලයක්. ඔව්. හැබැයි අකුණට ගොදුරු වෙනක කර්ම විපාකයක් වෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් අකුණට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා නේද කර්ම. එහෙමයි. නමුත් අර අකුණෙන් උපද්දවන ශබ්දය ශ්‍රවණය කරන්නට ලැබෙන එක එතන මේ ඍතුව නිසා ඇති වෙන ඍතුව නිසා ඇති වෙන ශබ්දයක් රූපයක් ශබ්ද රූපයක් ශබ්ද රූපයක් දැන් අපි දැන් මේ සම්නාති ඇහුවේ මගින් මේ රූප හට ගන්න ආකාරය වල දැන් මේ කර්මෙන් හටගන්නේ මොනවද සිතින් හටගන්නවද මං ඍතුවෙන් හටගන්නේ කියලා තමයි ඔය කියන්නේ ඔය ශබ්ද රූපේ ඍතුවෙන් හටගන්නවා ඊළඟට සම්නක ආහාර රූපයෙන් ගත්තාම ඉතින් ඒක අපට පැහැදිලි ආහාර රූපයෙන් ඉතින් ඒ ආහාරය කියන්නේ ඉතින් ඕජාවනේ ඕජාවෙන් දැන් ඇත්තටම අපේ මේ ශරීරයේ ආහාර නැති වුණොත් මේ ශරීරය ඉතින් පවතින්නේ නැහනේ එහෙම එහෙමනම් ආහාරයෙන් හටගන්න රූප ගත්තහම මුළු ශරීරයම ඉතින් ආහාරයෙන් තමයි ඇත්තටම දැන් මේ රූපේ පවතින්නේ ඒතකොට අපි හන්නේ දැන් දැන් ජීවියෙකුගේ ශරීරය ශරීර රූපය සම්බන්ධයෙන් ගත්තොත් ඒ ආහාර කියන කතාව හරි අජීවී වස්තුවක් ගත්තොත් අපි කියනවා මේසයක් පුටුවක් ගත්තොත් එතකොට ඒ වාගේ තැනකදී අපිට කියන්න පුළුවන්ද දැන් මේ රූපය හටගෙන තියෙන ආහාර නිසා කියන කතාව එතෙන්ට දෙන්න පුළුවන්ද? ඔව් දැන් එතනදී ස්වාමීනාත දැන් අතන ආජීව වස්තුවක් මතර ගන්නේ නැහැ. එහෙම. මොකද දැන් අපි දැන් මේ කතා කරේම ස්වාමීනාත මේ සම්පූර්ණ පංචස්කන්ධය ගැන. එහෙම. විශේෂයෙන්ම රූපස්කන්ධය ගැන. එහෙම. එතකොට මේ ඒ ආජීවී වස්තුවක් ගැන අපිට කතා කරන්න බෑ අතරම. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් අපිට ඒවා කතා කරන්න පුළුවන්. එහෙම. දැන් මේ ප්‍රසාද රූප මේ වගේ රූපවලින් අපි ඇත්තම කතා කරන්නේ පංචස්කන්ධ රූපය ගැන. එහෙමයි. එහෙමයි. එතකොට ඒ ඒ සම්බන්ධයෙන් දැන් පංචස්කන්ධ රූපය සම්බන්ධයෙන් ගත්තාම රූපය ආහාර නිසා හටගත්තා කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. පුළුවන්. නමුත් ගහකොළ ඇලදොල මේසපුටු ආදී දේවල් වල තියෙන රූපයද ආහාර නිසා හටගත්තා කියලා එහෙම නැත්නම් අපි ගහකොළ ගත්තාම උනත් ඒකත් යම්කිසි පොළවේ තියෙන ආහාරයක් කරගෙන විතරම ගහ වුණත් වැඩෙන්නේ ඒක මොන විදිහේ ආහාරයක් ඕජාවක් ආහාරයක් කියලා කියන පෝජාව කියලා ගත්තොත් ගොඩක් හොඳයි. එහෙමයි. ඉතින් ඕජාවකින් තමයි අතර වැඩිම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතර ගහකුල සම්බන්ධයෙන් හරි අපි ගත්තොත් වෙනත් අජීවී වස්තු තියෙනවනේ අපි නෝන අතර. ඒවා උපසම්ම තීර්තුජ නොඑක ආකාරයෙන් ඒ සිද්ධ වෙනවා ඇති නේද? එහෙමයි. අර අනිත් ක්‍රම වලින් සකස් වූ දෙයක් ඇති. ඔව් ඇත්තට මේ වගේ අවිඥානික දේවල් නම් ගොඩාක් ඔය ඍතුජ විප්‍රයාසයෙන් තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. එහෙම අප්‍රාණි. ඒතකොට දැන් අපි හඳුරු කොහොම පැහැදිලිව ඔබට පැහැදිලි කළා මේ රූප හටගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අපි හදවත රූපයේ ළඟදී තමයි අපහන්දරන්නේ මේක අපි වෙනත් පැත්තකට මානයකට හැරෙව්වේ. අපේ සාමාන්‍යතර මතකයි. එහෙමයි. දැන් නැවත අපි කොහොමද අපි හඳුනන මේ දේවස්තු රූපයේ මේ කාරණා විග්‍රහය සම්බන්ධ කරන්නේ? ඔව්. එතකොට සංස හදවත් රූප රූපේ ඊළඟට ජීවිතින්ද රූපේ. එහෙමයි. ජීවිතින්ද රූපේ කියන්නේ සංස ඒකත් හරි වැදගත්. මේ ජීවිතින්ද්‍රිය රූපය දැන් අනිත් අපි දැන් කිව්ව රූප හට ගන්න විදිහට අනිත් රූප වලට නම් එවෙලෙම අපිට පේනවා ආහාරය, ඍතුව ඒවා අපිට පේනවනේ. නමුත් දැන් කම්ම සමුත්ථාන රූප පවතින දෙයක් නෑ. මොකද කර්මය කියලා කියන්නේ අපිට පේන දෙයක් නෙවෙයිනේ. කම්ම සමුත්ථාන රූප කියන්නේ කර්මයන්ගෙන් හටගත්ත රූප. කර්මයන්ගෙන් හටගත්ත රූප. ඒත් මේ කර්මයන්ගෙන් හටගත්ත රූප ඇත්තම ගිය ආත්මයන් ගිය යම් කිසි ජීවිතයක කරගත්ත කුසල අකුසල කර්ම වලින් හටගත්ත රූප ටිකක් නෙවෙයි කියන්නේ. එහෙම. ඒ රූප පවතින සාමනක් මොකක් හරි දෙයක් තියෙන්න ඕන දැන්. ඒ රූප පවතින්න තියෙන ඒක ඒ ඒ හටගත්ත රූප රඳා පවතින්න තියෙන ශක්තිය තමයි ජීවිතින්ද රූපය කියලා කියන්නේ. මොකද ඒ නැත්තම් ඒ රූප වලට පවතින විදිහක් නැහැ. එහෙම. ඒතර මේ ජීවිතින්ද රූපයෙන් හැම වෙලේම එයා බොහොම ශක්තිමත් වෙඳගෙන අර රූප ටික එයා රැක ගන්නවා. ඒ යම් කිසි දවසක අභාවයට යනකොට ටික අභාවයට යන එක වෙනම දෙයක්. නමුත් ඒ ජීවත් වෙන කාලය තුල ඒ පවත්වන ශක්තියට ඒක මේ ඇත්තම ශක්තියක් කියලා කියන්නේ මේක රූපයක්. එහෙමයි. අන්නේ රූපයට කියන ජීවිතේන්ද්‍ර රූපය කියලා. ඒ කියන්නේ අර අනිකුත් රූපවලට ඒ කියන්නේ කර්මාදීන් හටගනු ලබන රූපවලට පවතිනට ආධාර කරන ආධාර කරන ස්වභාවයක්. ඇත්තරම දැන් චක්වින්ද රූපේ, සෝතේන්ද්‍රිය ආදී ඒ රූපයන් සියල්ලම රැක බලා ගන්න දේ කියලා කිව්වොත් හරි. ජීවිතින්ද රූපේ. එහෙමයි. ඊළඟට සම්නන්ත ආහාර රූපේ ආහාර රූපය කියලා කියන්නේ ඇත්තටම මේ ඕජාව තමයි. එතකොට මෙතන දැන් රූප 18ක් කියුණා. ඊළඟ රූප ටික ගත්තොත් දැන් එතන රූප තියෙනවා දැන් කාය කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති අපේ විඤ්ඤාති රූප දෙක ගැන කතා කරා එහෙම කාය විඤ්ඤාති රූප වාචි විඤ්ඤාති රූප කියලා කියන්නේ අත්‍තරම අර සිග්නල් එකේ කතා අන්න හරියට ඒ රූප දෙක ගැන අපි නැවත කියන්න අවශ්‍ය නැහැ ඊළඟට සාමනාංශ විකාර රූප හැටියට තියෙන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා මේ මේ දෙකත් එක්කම ඒ පහයි. ලහුතා කියලා කියන්නේ සංසහැල්ලුව. දැන් රූපවල තියෙන සැහැල්ලු ගතියක් තියෙනවා. ඒකත් රූපයක්. මුදිතා කියන්නේ මෘදු බව. මෘදු බව. තද නැති බව මෘදු බව. කම්මඤ්ඤතා කියන්නේ වැඩේට යොදවන්න පුළුවන් විතර කර්මන්නේ බව ඒ ඒ ක්‍රියාවට යොදවන්න පුළුවන් ඒ රූප. අදාළ කාර්යය සඳහා භාවිතා කරන්නට ඒ විදිහට හසුරුව ගන්න පුළුවන් හැකියාව. හැකියාව. දැන් අපි මේක ටිකක් කෙනෙකුට සංකීර්ණ දෙයක් වගේ හිතෙන්න පුළුවන්. අපි මෙහෙම හිතුවොත් දැන් සාමාන්‍යයෙන් දැන් දැන් අපි දැන් ස්වභාවික තත්ත්වන අවු වෙනවා, හුළඟ නැත්තම් වැස්ස වෙනවා. ඊළඟට ආහාර නැති වෙනවා ඊළඟට ලෙඩ දුක් වෙනවා ඉතින් ඊළඟට වගේ ජරමර එනකොට දැන් බලන්න සම්හත දැන් අර ලහුතාල් කැහැල්ලුවක් නැහැ නේද තද ගතියෙන් තියෙන්නේ මුත් මුරුදු බහකුත් නැහැ වැඩේ යොදවන්නත් බැ ලෙඩ විච්ච කෙනා මොනවට යොදවන්නද නේද අර එයා බොහොම නිකන් මේ පසු බහැලා ඉන්නේ එතකොට දැන් ඒවා ලැබෙනකොට දැන් තමන් කැමති හොඳ මේ වාතාශ්‍රය ලැබෙනවා තමන් කැමති ආහාර ලැබෙනවා කයට කිසිම අසනීපයක් නැහැ මෙන්න මේ වගේ වෙලාවට පහළ රූප තමයි ලහුතා සැහැල්ලු බව මුදිතා මු르දු බව අර වැඩේ ඕන වෙලාවක දැන් හොඳට දැන් මිනිස්සු කියන්නේ හොඳ ෆිට් එකේ ඉන්නකොට ඕන වැඩක් කරන්න පුළුවන් කියලා එතකොට දැන් බලන්න සම් හොඳට ඒ කර්මන්‍යතාවය කර්මන්‍යතාවය වැඩේ යොදවන්න පුළුවන් එතකොට දැන් බලන්න මෙන්න මේකත් මේ කියන තුනත් ඒකාන්තයෙන් රූප. ඒකට සැහැල්ලු බව, මු르දු බව, වැඩෙහි යොදවන්න පුළුවන් බව ඒකත් රූප හැටියට සඳහන් වෙනවා. ඊළඟට අවසාන රූප හතර තමයි උපචය සම්පති ජරතා අනිත්‍යතා. රූපයන්ගේ උපචය කියලා කියන්නේ රූප ආරම්භය. මේ රූප සම්පූර්ණ වෙලා නැහැ. නමුත් ඒක අර මුල්ම අවස්ථාවේ ඒ ඒ රූපයේ හට ගැනීමට කියනවා අපි එහෙම උපචය කියලා. ඊළඟට සන්තති කියලා කියන්නේ ඒකත් ඇත්තන උත්පත්තියක්ම තමයි. දැන් රූප හටගත්තට පස්සේ සාන්තේ රූප එක විදිහට පේන්නේ නැහැනේ. ඒ රූප ආය විනාශ වෙනවා. දැන් පහනක් ගත්තාම අපිට පේන්නේ පහන දැල් වෙලා තියෙනවා වගේ. නමුත් නිරන්තරයෙන්ම වෙනස් වෙවි පවතින ස්වභාවය. වෙනස් වෙමින් පවතිනවා. ඇත්තටම දැන් දැල් එක විදිහටපත් වෙලා වගේ පේනකොට තියෙන විනාශ වීමක් නේ තියෙන්නේ. එතකොට ඒ වගේ සමහත් අපේ මේ ශරීරය වුණත් අපිට දැන් පේන්නේ හැම වෙලේම එක විදිහට පවතිනවා වගේ අපේ සාමාන්‍ය හැට පේන්නේ. සාමාන්‍ය අපි දන්න කියන කෙනෙක් කවුරුත් 10කින් 15කින් දෙකු තානේ ඔයා ගොඩක් වෙනස් වෙලා නේ කියලා. ඔන්න එතකොට පේන අපට සාමාන්‍ය ඇහැට. නමුත් මේක ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ගලා යන ගඟක් වගේ. ගලාගෙන ගඟක් වගේ. ඒ එතකොට සාමනස දැන් සංතතිය කියලා කියන්නේ අර මේක පරම්පරාව. දැන් මේක විනාශ වෙන්න වෙන්න ආයෙ නැවත උපද්දවල උපද්දවල දෙනවා. අන්න ඒක තමයි උපත සංතති කියලා කියන්නේ. සංතති රූපය. ජරතා කියන්නේ කියලා ඊයා මැරෙනකොට මුණුපුරා උපදිනවා. අන්න හරිය. එතකොට සංඥාද දැන් ජරතා අනිච්චතා කියලා කියන්නේ අතර මෙතන ජරතාව කියලා කියන්නේ දිරනවා අනිච්චතා කියලා කියන්නේ අභාවයටපත් වෙනවා. ඉතින් ඒක තමයි රූපයන්ගේ තියෙන ස්වභාවය. එතකොට මෙන්න මේ කියන 28ට කියනවා රූප 28 කියලා. එහෙමයි. අද පින්නතුනි තාම පැහැදිලිව මේ රූපයන් පිළිබඳව අභිධර්ම දෘෂ්ටි කෝණයෙන් යුතුව බොහොම ලස්සන විග්‍රහයක් සිත තුළ රූප තාංග රූප චිත්තජ රූප උපදවා ගන්නට හැකියාව ලැබෙන විදිහට ශ්‍රවණය කරන්න භාග්‍ය සම්පන්න වුණා කියලා මා විශ්වාස කරනවා. අපි හඳුනන එතකොට දැන් තව තැනක සඳහන් වෙනවනේ දැන් මේ පංච උපාදාන ස්කන්ධ රූපය ගැන විග්‍රහ කරන තැන අපි හඳුනන මේ පේන පින් රූපමං රූපං මේ රූපය කියන්නේ හරියට පෙන පිටක් වගේ කියන එක දැන් අපි දැන් මේ ගැන දැනගන්නේ ඇත්තටම කියනවා නම් පංච උපාදානස්කන්ධය ගැන අපි දැනගන්නේ අවබෝධයෙන් දැනගෙන එය අතහැර ගැනීම සඳහානේ අපි හඳුනන්නේ එතකොට දැන් අපි මේ සකල විද රූපයන්ගෙන් නිදහස් වීම සඳහා රූපයේ තියෙන යම් ආදීනව පැත්තක් දකින්න ඕනේ එතකොට ආදීනව පැත දකිනකොට බුදු පියාණන් වහන්සේගේ මේ උපමාවන් අපිට බොහොම වැදගත් වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ රූපය පෙන පිටකටම උපමා කරලා තියෙන කියන එක අපි විග්‍රහ කරනවා. ඔව්. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි ඉතින් සූත්‍ර අභිධර්ම ක්‍රමයට දැන් සම්මතනේ සූත්‍රය දැන් ධම්පදේ සඳහන් වෙන මේ ගාථාව. ඇත්තටම වෙන පිටක් වගේ කියලා දැන් අපි රූප කියන එකෙන් අපිට ඒක පැහැදිලි වෙනවා මේක වහ වහාම මේ කියපු අටවිසි රූපේම ක්ෂණයක් ක්ෂණයක් පාසා දැන් සංස දැන් උපාද ත්‍රිතිබංග කියලා අවස්ථා තුනක් තියෙනවා. මේ හැම අවස්ථාවක චිතට වගේමයි රූපත් වහ වහාම කැඩි කැඩි බිඳි බිඳි යනවා. ඒකේ ස්වභාවය නිසා තමයි භාගතුන් වහන්සේ මේ රූපස්කන්ධය වෙන පිටක් හැටියට උපමා කරලා තියෙනවා. මේවා වෙන පිට ගත්තාම අපි හන්නේ වෙන පිටි පුංචි පුංචි වෙන බුබුලු රාශියක් තියෙනවා. ඒ ඒ තුල තියෙනවා බිඳෙනවා නැවත හට ගන්නවා ඒ ස්වභාවයෙන් යුක්තයි අන්න හරි දැන් අර සංතති කියන එකෙන් අපිට ඒක හොඳට පැහැදිලි වෙනවා එහෙමයි ඉතින් මේක හට ගන්නවා විනාශ වෙනවා ඉතින් අර 12 මහේ පහන අපිට නැවතත් මම මේ මතක් කරන්නේ දැන් දැන් කෙනෙක් අපි මේක මේ 12 මහේ පහන හැමදාම එක වගේ තියෙනවා කියලා හිතාගෙන හිටියට ඒක හැමදාම එක වගේ තියෙන එකක් නෙවෙයි නැතියකුත් දානවා තෙලුත් දානවා මේක පිච්චි පිච්චි පිච්චි පිච්චි විනාශ වෙනවා හැබැයි ජනවාරි මාසෙ කියලා බලන කෙනාට පහනපත් වෙනවා මේ මාස කියලා බලන කෙනාට පහනපත් වෙනවා. දෙසැම්බර් මාස කියලා බලන කෙනාත් පහන ආ මේක සදාකාලිකයි කියලා හිතනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒකට ඇත්තටම ඒ තෙල් ඒ වැටි ඒ ආදි දේවල් දානකොට මේක අපිට පිය විහයට පේනවා හැමදාම මේකපත් වෙලා තියෙනවා සදාකාලිකයි කියලා වගේ පේනවා. නමුත් ඒක දැන් එහෙමයි. ඔච්චර බිඳි බිඳි විනාශ වෙවි යනවනේ. ඇයි මිනිස්සු රූපේ ඔච්චර ඇලෙන්නේ අපේ හන්දරට? ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. <laughs> ඒක තමයි තියෙන ගැටලුව. ඇත්තටම රූපයට ඇලෙන්නේ ස්වාමීන් වහන්සේ මේකේ තියෙන ආස්වාදයට දැන් බලන්න දැන් අපි ගත්තාම දැන් මේ වාගේ තියෙන අනිත්‍යතාවය මේ ධර්මයේ මේ විදිහට කතා කරනකොට අපිට හොඳට පැහැදිලි වෙනවා. හැබැයි කෙලෙස් වේගය කියන එක සාමාන්‍යයෙන් මම කොච්චර කතා කරත් මේ කොතර ශ්‍රවණය කරත් අපි අනාදිමත් සංසාරයේ පුරුදු කරලා තියෙන්නම කෙලෙස් පැත්ත ආස්වාද පැත්ත දැන් පංචකාමයනේ එහෙම. ඒතර මේ පංචකාමය පුරුදු කරපු කෙනෙකුට සාමනහත මේ රූපයේ තියෙන ආස්වාද පැත්ත අල්ලනකොට එයාට මේක මම කියලා ග්‍රහණය කරගන්නවා. අපි රූපයේ ආස්වාදයේ හැටියට දැන් ඔය සූත්‍ර දේශනාවල තියෙන. ඉතින් ඇත්තටම රූපයේ ආස්වාදය හැටි කියන්නේ මේකේ තියෙන සුබ පැත්ත. සුබ පැත්ත. එහෙනම් දැන් සුබ පැත්ත කියලා කොහොමද දැන් අපි අවුරුදු 15 විතර ඉඳලා අවුරුදු 25 30 දක්වා වගේ කාලය ගත්තාම ඉතින් රූපේ දැන් අපි මම මේ කියන්නේ පියවිය හැට සාමාන්‍ය ලෝකයාට පේන විදිය. ඒ කාලේ ඉතින් බොහොම රූපේ ලක්ෂණයි, සිනහව ලක්ෂණයි, ඇඳුම් පිළිවෙලයි, ඒ වගේ තරුණ යෞවනත්වයෙන් ඉන්න අයත් එක්ක කතා කරන්න කැමති. එතන තනි කරම සුබ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ආස්වාද පොඩ්ඩනේ අල්ලලා ඔයකට ඇලෙන්නේ. ඉතින් ඒ ඇලෙන්නේ නිසාමයි. එතකොට දැන් බලන්න සංස්කෘතියේ ආදීනව පැත්ත හිතන්න පුළුවන් නම් ඉතින් ඉතින් ගැලවෙන්න පුළුවන්. එහෙමයි. රූපේහි සාමාන්‍ය පුදුන් කෙනා ආස්වාදයෙන් බැඳෙන්නේ රූපේ තියෙන යථාර්ථය හරියට තේරුම් ගත්තේ නැති නිසා. මේ මේ අපේ හාමුදුරු පැහැදිලි කළා වගේ මේ හොඳ පැත්ත හැමදාම තියෙන අර දොළොස් මහේ පහන හැමදාම එක වගේ තියෙනවායි කියලා හිතන නිසා තමයි මේ පහනට බැඳීමක් ඇති වෙන්නේ. ඒ පහනත් හැමතිස්සෙම නිතරම නිවි නිවි දැල් වෙන එකක් කියන එක තේරුම් ගත්තනම් මේක මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා කියන එක තේරුම් ගත්තනම් එතෙන්දී බැඳීම නැති කරගන්න පුළුවන්. එතකොට මේ ආස්වාදේ නැති කරගන්න ආදීනවයද දකින්න ඕන අපෝන. පැහැදිලිවම සංස ආදීනව දකින්න ඕන. දැන් ආදීනව පැත්ත කියනකොට දැන් අපි කාලවකවානුවක් අවුරුදු 15 වෙනදලා අවුරුදු 25 දක්වා කාලේ. ඒ කාලේ වුණත් සරණක ආදීනව දකින්න පුළුවන්. මොකද ඒ කාලේ ලස්තාවක් පැනවීමක් නැහැනේ. අවුරුදු 15 ඉඳලා 30 දක්වා බොහොම හොඳට පවතින්න ඕනි කියලා ඒ කාලේ කොරෝනා හැදෙන්න පුළුවන්. ඒ කාලේ ඩෙන්ගු හැදෙන්න පුළුවන්. ඒකට අපි හන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදීනව දකින්න උතර කාලයක් ඉන්න ඕනද කියලා. හැබැයි මේ වෙලාවේ දැක දැක ගන්න බැරිද අපිට? නෑ පුළුවන්. පැහැදිලිවම දකින්න පුළුවන්. මම කියන්නේ දැන් අර කෙලස් ගතිත් එක්ක සාමනහත අපි දකින්නේ ආස්වාද පැත්ත දැන් අර දැන් බලන්න රූපේ ආදීනව බලනවා නම් සන්නත් මේක බලන්නම තියෙන්නේ ආදීනව තමයි. හැබැයි අපිට ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයක් දැන ගැනීම අත්‍යවශ්‍යයි නේද ආදීනව ඒකට. පැහැදිලිවම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සන්නත් මේ සසරින් මිදෙන්න. මේ වගේ මේ දුකෙන් මිදෙන්න ආ මේ ආස්වාද පැත්ත හොඳ නැහැ. ඕක කතා කරන්න එපා කියලා යට ගහපු ධර්මයක් නෙවෙයිනේ. එහෙමයි. ඒ අනිවාර්යම අවබෝධයෙන්මයි යථාර්ථයට යන්න උපකාර වෙන්නේ. යථාභූත ඥාන දර්ශනේ පාල කර ගැනීමට සමුදය අත්ංගමේ ආස්වාදයේ ආදීනව නිසරණ කියන ඒ පහම පහම දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් සම්පත ඒ අවබෝධය කියන එක අත්‍යවශ්‍යයි. ඒ අවබෝධයේ අත්‍යවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කොතනවත් අංගලා නැහැ. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරන මේකේ ආස්වාදයේ දින මෙන්න මෙච්චරයි. එතකොට දැන් කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට කල්පනා වෙනවා අනේ අපි මේ රූපයට ඇල්ලලා තියෙන මොන මේ විදුලි කොටනවා වගේ අවස්ථාවක තියෙන පුංචි ආස්වාදයකට ආදීනව පැත්ත බැලුවොත් ඇත්තටම පුංචි කාලේ ඉඳලා මේ අර කැතකුණු ගොඩේ ඉඳලා ඊළඟට මේ නවදොරකින් මේ මේ කුණු කුණ කොටක් වැగిරෙන මහා ඇති ගණ්ඩම දෙයක් නැති දෙයක් නේ ස්වාමීන් වහන්සේ මේක හැම. අපි හන් තව දැන් ඒ විදිහට ආස්වාදයේ මේ ආදීනවේ දකින්න පුළුවන් වගේම දැන් අපි හඳුරු පැහැදිලි කරපු මේ දැන් ප්‍රසාද රූප සහ ගෝචර රූප සම්බන්ධයෙන් ගත්තොත් අපි හඳුරන්නේ ඇහැට ගෝචර වෙන කිසියම් රූපයක්. ඒක චක්සු ප්‍රසාදයේ ස්පර්ශ වීම තුළ චක්කු විඥානය පහළ වෙනවා. එතකොට අපි හඳුරන්නේ එතන ඒ ඇති වෙන විඥානය රූපය සම්බන්ධ කරගෙන ඇති වෙන විඥානය. අර ප්‍රසාද රූපේටම තවත් වෙනත් ගෝචර රූපයක් ඇති වූ සැනින්ම මුලින් ඇතිවෙච්ච ගෝචර රූපය අනිත්‍ය වෙනව නේද අපි හඳුන්වන්නේ. පැහැදිලිවම සානස ඒක ඉතින් ඇත්තටම දැන් බලපුවාම දැන් මේක සිහිනයක් ස්වාමීනි. එහෙමයි. දැන් සාමනතේ මතක් කරපු දේ අර අපි ඇහෙන් ගන්න ප්‍රසාදේ අපි බොහොම ආසාවෙන් ගන්න දේ වෙන ඉන්ද්‍රියකින් වෙන දෙයක් ලැබෙනකොට අරක අභාවයටපත් වෙනවා අනිත් දේ ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක දැන් වෙන දෙයකින් තව ඉන්ද්‍රියකින් තවත් දෙයක් වෙනකොට අර අරගත්ත දේ විනාශ වෙනවා අර දේ. ඉතින් ඒකකොට මේක ඒ වෙනස තේරුම් නැති කෙනා තමයි අර මුලින් ඇති වෙච්ච දේ ස්ථාවරයි කියලා හිතලා ඒක උපාදානය කරගෙන දුකටපත් වෙන්නේ. දුකටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා සම්හත මේක ආදීනව පැත්තමයි. දැන් අත්තම ආස්වාදයේ බොහෝම අල්පයි කියන එක හොඳටම කල්පනා කරන්න ඕනේ. ඒකට ඉතින් අමුතුවෙන් මේ නිකන් අපි මේ කටින් කටට එනවට කියනෝ නෙවෙයි කෙනෙකුට විවෘතව දකින්න පුළුවන් මේකේ මේ තියෙන මේ වගේ මොනවද කියන ආස්වාදය කියලා. අනේ මෙන්න මෙච්චරයි ආස්වාදය. ආදීනව ගත්තාම සාමාන්‍යයෙන් දැන් බලන්නකෝ. දැන් ඔක සාමාන්‍යයෙන් දැන් මේ සුළු මොහොතක ඇතිවෙන ආස්වාදී බැඳීම නිසා තමයි මේ දීර්ඝ කාලීන සාංශාරික දුකටපත් වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගත්තොත් අර රූපයේ තියෙන අල්ම අඩු කරගන්න පුළුවන් නේද? පැහැදිලිවම දැන් අත්‍තරම් දැන් සමහර අවස්ථාවල දැන් භාවනා කරන අබුද්ධෝත්පාද කාලවල පවා භාවනා කරන දැන් ධ්‍යාන උපදවන රූපාවචර බ්‍රහ්ම ලෝකයේට ධ්‍යාන උපදවපු අය එයාට තේරෙනවා දැන් අර ධ්‍යානයේ බලයෙන් අනේ මේ රූපේ දරාගෙන ඉන්න එක මහා බරක් මේකත් මහා කරදරයක් ඒ කියන්නේ රූපේ නැති අරූප ධ්‍යාන උපදවන්නේ එහෙම දැන් කවදාවත් එකපාරම රූපාවචර ධ්‍යාන උපදවන්න නැතුව අරූපාවචර ධ්‍යාන උපදවන්න බෑනේ. එහෙම. ඒකෝර දැන් බලන්න සංසාර රූපේ ආදීනෝ පේනවා අර සියුම් සිතට. දැන් අපි මේ ඕලාරික හිතකින් ඉන්නකොට මේක තමයි දැන් සාමාන්‍ය කම්සක්ක දැන් කාම ලෝක අපි මනුස්ස ලෝකේ ගමු. මනුස්ස ලෝකේ ලොකුවට සැප සම්පත් ඉදින කෙනෙක් හිතනවා මේක තමයි ලෝකෙ තියෙන ලොකුම සැපේ කියලා. හැබැයි ඉතින් දිව්‍ය ලෝකෙට ගියාම මේක නිකන් වඳුරු වැලක් වගේ මේක. මේක දිව්‍ය ලෝකයේ තියෙන සැපත් එක්ක බලනකොට අපේ සැප නැතිනම් මහ ලොකු ඇති දෙයක් දැනගන්න මතක් වෙනවා සානසෝම කියනකොට අර නන්ද ස්වාමීන් වහන්සේ ජනපද කල්යාණයට ඇලිලා මහානකම කරගන්න නැතුව ජනපද කල්යාණ ගැනම හිත හිතා ඉන්නකොට බුදුරජාණන්සේ දිව්‍ය ලෝකෙට එක්ක යනවනේ. එහෙමයි. දිව්‍ය ලෝකෙට එක්ක යනකොට උන්වහන්සේ අර වැඳිරියක් මග මැරිලා ඉන්න ආකාරයෙන් ඉර්ධියෙන්ම මේ දෙන්නගෙන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආන කොහොමද මනුලව දැන් ඉන්න කාන්තාවද නැත්නම් ස්ත්‍රීන්ද ලස්සන මේ දිව්‍ය ලෝකෙට. එතකොට නන්ද ස්වාමීන් වහන්සේ මොකක්ද කිව්වේ මනුලොව ඉන්න අය <laughs> අර මග හිටපු අර මරිලා හිටපු වැඳිරිය වගේ කියලානේ කිව්වේ එහෙමයි ඉතින් ඒකෙන් තේරෙන්නේ සාන දැන් අර අපි අර ළිඳේ ඉන්න මැඩියෝ ටිකක් වගේ තමයි අපි හිතන්නේ මේක තමයි ලොකුම සැපේ කියලා හැබැයි මේ කම්සපේ මුලා ධ්‍යාන සැපයක් වින්දට පස්සේ මේ කම්සපේ එපා වෙනවා නේ ධ්‍යාන සැපේ රූපාවචර ධ්‍යානයක් උපදපු කෙනාට රූපේ තියෙන ආදීනවත් පේනවා එයා රූපෙත් එපා කියලා සිත සියුම් කරනවා එතකොට ඒ විදිහට සාන්නත කල්පනා කරලා බලනකොට මේකේ ආදීනවයන් දකින්න නැතුව මොනම දෙයකින්වත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රූපයෙන් ගැලවෙන්නත් රූපේ ආදීනව අපි දකින්නම ඕන. ඔව්. අපේ හාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කරුණු පැහැදිලි කළා ඔබට අපට. එතකොට අපි හැමෝම බෞද්ධයෝ විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධ දුක, පංච උපාදානස්කන්ධ දුක කෙලවර කරලා මේ සදාතනික විමුක්තිය සාක්ෂාත් කරගන්න. එහෙනම් මේ පංචස්කන්ධය නැවත නැවත උපාදානය කරන ස්වභාවය අපි නවත්ත ගන්න ඕනේ. ඒ උපාදානයේ තදින් බැඳී යාම නවත්වා ගැනීමට නම් මේ පංචස්කන්ධයේ තියෙන ස්වභාවයන් පිළිබඳව යථාර්ථය හොඳින් වටහා ගන්න ඕනේ. ඉතින් එහිදී රූපේ සම්බන්ධයෙන් ගත්තොත් රූපේ තියෙන ආස්වාදය වගේම ඒ වගේම රූප සමුදය, රූප අත්හංගමය ඒ සියල්ල දැක්ලා ඉවරලා ආදීනව පැත්තට නැඹුරු වෙන්න එක රූපයක් තව රූපයකින් වෙනස් වෙන හැටි ක්ෂණිකව තේරුම් ගන්න ඕනේ. මේ 820 රූපයන් පිළිබඳව වටහාගත් කෙනා තේරුම් ගන්නවා මේ ප්‍රසාද රූපයන්ට ගෝචර රූපයන් මුල් වෙනකොට ඒ තුල හටගන්න රූප මොන තරම් වේගයකින් නම් වෙනස් වෙනවද කියන එක. එතකොට ඒ වෙනස් වීම ඔබට මට අපට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ඔබට මට අපට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න පුළුවන් කියලා තණ්හාවෙන් බැඳුන තන මුලාවෙන් අල්ලගෙන තණ්හාවෙන් බැඳුන තන තමයි ඒ වෙනස් වුණකොට දුක වැඩියෙන් දැනෙන. එතකොට මේ දුකෙහි නිර්මාතෘ වෙන කවුරුත් නෙවෙයි ඔබ අපි. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විදිහට රූපය පිළිබඳව ආදීනමය දැකලා උපාදානය නවත්තා ගන්නකොට. ඉතින් ඒ සඳහා අපිට රූපය පිළිබඳව මනා ලෙස කරුණු පැහැදිලි කරපු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරමු පූජනීය මෙතහ අපේ පඤ්ඤාශ්‍රී අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේට අපේ බොහෝම හෘදයාංගමව ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරන උන්වහන්සේගේ ශාසනික කටයුතු තවදුරටත් හොඳින් සිදු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න